සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ වයං භදංකා ධම්ම ශ්‍රවණ කාලෝ වයං භදංකා ධම්ම ශ්‍රවණ කාලෝ වයං භදංකා සාතු සාතු සාතු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 සම්මිජ්ජිතේ පසාරිතේ සම්ප්‍රජානකාරී හෝති සංඝාටි පත්ත තීවර ධාරණේ සම්ප්‍රජානකාරී හෝති අතීතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ තිතේ නිසින්නේ සුත්තේ සම්පජානකාරී හෝති ජාගරිතේ වාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් මහා පීඩාවකට ලක් වෙලා ඉන්න අපිට මේ දුක්ඛ ස්කන්ධයෙන් සම්පූර්ණයෙන් අත මිදෙන්න සංස්කාරය සුවයි සුන්දරයි මధుරයි කියලා දැනিলা හරියට ආලේපයකට අහුවෙච්ච වඳුරෙක් වගේම අක්කට ආලේපයට අහුවෙච්ච වඳුරෙක් වගේ ගැලවෙන්න බැරුව ගැලවෙන්න උවමනාව තිබ්බත් දුකයි කියලා දැනගත්තත් තේරුණත් පීඩා සහිතයි පිළිසරණක් නැහැ කිසිදු පිළිසරණක් නැහැ කියලා තේරුණත් කලකිරීම ඇති වුණත් ගැලවෙන්න නොදී හිත తాවකාලික ආස්වාදයටම ඇදිලා ඇදිලා යන ආස්වාදයක් විදිහට දැනෙන මේ පංච උපාදානස්කන්ධයෙන් ගැලවෙන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පිළිවෙත. මේ පිළිවෙත් ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ. මේ සඳහා කළ යුත්ත නොකළ යුත්ත දැනගෙන අපි එහි ගැඹුර තේරුම් ගන්න ඕනේ ජීවිතේ. එක වතාවක් හෝ එකම දේ කර කර ඉන්න අපි හැමදාම උදේ නැගිටිනවා හැමදාම කෑම කනවා හැමදාම නානවා හැමදාම නිදිනවා හැමදාම ළඟ ඉන්න අයත් එක්ක නේද පොර කනවනේ මට ඕන හැටියට ඉන්නවාලා කියලා පොර කනවා. දන්න දවසේ ඉඳලා ළඟ ඉන්න අය Tamanට ඕන හැටියට හදාගන්නත් ගෙවන ජීවිතේ ලැබිච්ච තැන ලැබිච්ච දේවල් ටික අල්ලගෙන ඒ ටික සුරක්ෂිත කරගන්නත් හැම නිමේෂයකම ගන්න අසාර්ථක උත්සාහයක යෙදලා ඉන්නේ. කවුරු හරි ඉන්නවා තමන්ගේ කියලා ගත්ත අය සුරක්ෂිත කරගත්ත කෙනෙක්. හරි මම මගේ කට්ටිය ඔක්කොම සුරක්ෂිත කරගෙන ඉන්නේ. ආය කවදාකවත් එයාලා වෙනස් වෙන්නේ නැහැ. මට ඕන විදිහට තමයි මෙතනින් එහාට ඔක්කොම ටික කරෙන්නේ. මම ඒ ටික අල්ලගත්තා කියලා සුරක්ෂිත කරගත්ත කෙනෙක් ඉන්නවද කවුරු හරි? හෙට වෙනකන් හොඳට ඉඳී. අනිද්දා වෙනකන් ඉඳී. කොයි වෙලාවෙ වෙනස් වෙනවද දන්නේ නැහැ. කොයි වෙලාවෙ මොනවා වේද කියලා දන්නේ නැති තමන්ගේ කියලා ගන්න බැරි දේවල් වගේක් එක හොරාල්ලන අපිට හිත මේ தත්වයෙන් ගලවා ගන්නයි බුදුරජාන් වහන්සේ හැම ක්ෂණයකම සිහියෙන් ජීවත් වෙන්න කියලා දේශනා කරලා තියෙනවා. එහෙම සිහියෙන් ජීවත් වෙන්න කියලා කිව්වට හැම වෙලාවකම සිහියෙන් ඉන්න පුළුවන්කමක් එහෙම තියෙනවද? බෑ. එපමණකින් තේරෙනවා මේ හිත හේතුන් අනුව සකස් වෙන දෙයක් මිසක් එක අදිස්ථාන මාත්‍රයකින් එහෙම කරන්න පුළුවන්කමක් නෑ කියලා. පරක් පෙරක් දක්වා අවබෝධය දක්වා ගිය ඇත්තෝ අරගෙන ගිය ප්‍රතිපත්තියක් තියෙනවා. විශාල සැනසීමක් ඇති කරගන්න බොහෝ දුක් විඳින්න වෙනවා. දුක් විඳින්න වෙන වෙන මොකක්වත් නෑ නැති දුකක් ඒක. දුක වෙනවක් මොකක්වත් නෙවෙයි කෙලෙස් වලින් අයින් වීමේ දුක. දැන් ඕක මෙහෙම බලන්න. gederin අයින් වෙලා සතියක් ඉන්න කියනවා. සති දෙකක් gederin අයින් වෙලා ඉන්න කියනවා. ඉතින් දුකයි. නේද? හරි දුකයි. යකටත් අමාරුයි. හිතත් කැක්කුමයි. අල්ලපු gederin අයින් වෙලා අපිට සති දෙකක් ඉන්න පුළුවන් දෙයක්. එහෙනම් ඒ ඇති වෙන දුක කායික දුකක්ද මානසික දුකක්ද? ආන්ගේ මානසික දුකයි මේ නැති කරගන්න හදන්නේ. ඉතින් ඒ සඳහා සංස්කාරයගෙන් හිත හිමින් සැරේ අතමුදවා ගන්න ඕනේ. සංස්කාරයගේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න ඕනේ. ඒ යන ගමනේදී මාත්‍රයක්වත් හිත කිලුට වෙන්න දෙන්නේ නැතුව යන්න තරම් අපේ හිත ශක්තිමත් වෙන්න ඕනේ. අවබෝධය කරා යනකොට. සම්පජාන්නේ කියන්නේ නුවණයි. සතිය කියන්නේ සිහියයි. එතකොට සති සම්පජාන්නේ කියන්නේ නුවණ පිළිබඳ වූ සිහියයි. කුමන නුවණක්ද පංච උපාදානස්කන්ධය පිළිබඳ නුවණ. විදෙන් විදේ විදෙන් විදේ අපිට පංච උපාදානස්කන්ධය පිළිබඳ නුවණ පහළ වෙනවා. ඒ නුවණ පහළ වෙන්නේ නිකන් අයට නෙවෙයි. කායානුපස්සීව, වේදනානුපස්සීව, චිත්තානුපස්සීව, ධම්මානුපස්සීව වාසය කරන ඇත්තන්ට. භාවනාවක් විදිහට කායානුපස්සනාව වඩනකොට, ධාතු මනසිකාරය වඩනකොට, ආනාපාන සතිය වඩනකොට, ඉරියාපත වඩනකොට, වේදනානුපස්සනාව වඩනකොට, මේ වගේ සතිපට්ඨානය වඩනකොට ඒ අතන්ට නුවණ පහළ වෙනවා. සරින් සරේ සරින් සරේ නුවණ පහළ වෙනවා. මේ ශරීරය පිළිකුල් කියන්නේ වෙනදා තිබෙන්නේ නැති නුවණක්. මේ ශරීරය පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතු හතරකින් විතර කටගත් දෙයක්ය. ඒ ධාතු හතර නිස්සත්ත්වය, නිජීවය, ශූන්‍යය, ආත්ම වශයෙන් ශූන්‍යය කියලා සිහිය නුවණක් උපදිනවා. මෙතර කල නොතිබ්බ නුවණක් උපදිනවා. කියන්නේ දැනීමක් ඇති වෙනවා. ඒ දැනීමත් එක්කම අසිහියෙන් හිතිය කෙනාට මොකද වෙන්නේ? සිහියට එනවා. අසිහියෙන් හිතිය මං හිතුවේ මේ ශරීරය ඇත්තට සත්‍ය පුද්ගලයෙක් කියලා. බලන්නකෝ මම හැමදාම කියන්නේ අද අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මේක බැකෝ යන්ත්‍රයකට සර්ව සමයි. සර්ව සමයි කියන්නේ ඉතින් ගොඩක් දුරට සමානයි. සර්ව සමයි කරේ මේක යකඩ වලින් හැදිලා නැහැ. නමුත් සත්ත්ව පුද්ගල සංඥා වශයෙන් ගත්තොත් එහෙම සත්ත්ව පුද්ගල වශයෙන් ගත්තොත් මේ ශරීරය මේ ශරීර කොටස ගත්තොත් ඒක යන්ත්‍රයක් වගේ මෙලෝ දෙයක් දන්නේ නැහැ. යන්ත්‍රයක් මුකුත් දන්නේ නැහැ. බැකෝ යන්ත්‍රයක අත දන්නේ නැහැ පස් උස්සනවා කියලා. නේද? පස් උස්සලා අර යනවා කියලා දන්නේ නැහැ. අපේ අත දන්නේ නැහැ බත් උස්සනවා කියලා. නේද? අපේ කට දන්නේ කට දන්නේ නැහැ බත් හපනවා කියලා. දත් දන්නේ නැහැ. කවදාකවත් දන්නේ නැහැ මේ ශරීරයේ කිසිම දෙයක් කිසිම දෙයක් දන්නේ නැහැ. එහෙනම් මේක අන්න ඒ වගේ අපිට නිස්සත්ත්ව නිජීව ශුන්‍ය ස්වභාවයන් පිළිබඳව සිහිය උපදිනවා. කොහොමද? භාවනාවකදී. අන්නේ භාවනාවකදී Tamante ඒ උපදින්නා වූ සිහියත් එක් නුවණත් එක්කම දෙයනේ මං හිතාගෙන හිටියේ මෙච්චර කල් මේක මහා ලොකු සතාය මහා ලොකු ජීවියාය කියලා මේ මේ වගේ ශරීරයක් කෙරෙහි මම හිතාගෙන හිටියේ ඒක වරදී වැරදි කියලා නුවණත් එක්කම සිහියක් උපදිනවා. අන්න ඒ නුවණ පිළිබඳ වූ සිහියෙන් භාවනාවකින් අපි ලබන්නා වූ නුවණ පිළිබඳ සිහියෙන් ගත කරන හැම නිමේෂයක්ම ගත කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. හැම නිමේෂයක්ම. කොයි වගේද නිමේෂයන්? අභික්ඛන්තේ පටික්ඛන්තේ ඉදිරියට යෑමේදී ආපස්සේමේදී ඉදිරිය බැලීමේදී පසුපස බැලීමේදී ඇඳුමක් පවා ශරීරයට දාගනින්දී සංඝාටිපත්ත චීවර ධාරණය අපිට මේ මේ චීවරය දරා ගන්න චීවරය දාගන්න හැම ඉමේෂයකම මේ සිහිය මේකට තමන් කරගෙන යන භාවනාවකින් ලැබුණ සිහිය පිළිබඳ වූ නුවණකින් වාසය කරන්න ඕනේ කඩයිම දක්වා යන්න අකුසලයකට ඉඩ නොදී මොනවද අකුසල? පංච පාදානස්කන්ධයේ කෙරෙහි උපදින්නා වූ ලෝභ, දේශ, මෝහ ආහාරය කෙරෙහි ඇති වෙන ගිජු බව කුසලයක්ද අකුසලයක්ද? දරුවන් කෙරෙහි උපදින්නා වූ ආධිකතර වූ ආදරය කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඉදන් තණ්හා නේද? අනුන්ගේ උපදූප ඇසීමේ දැඩි ආසාව කුසලයක්ද අකුසලයක්ද? ආයක කුසලයක්. ඒක අකුසලයක් නේද? ඒ හැම එකක්ම මහා අකුසල් ගණයට වැටෙන්නේ. ඉතින් අපි බොහෝ අකුසල් පුරවනවා වගේද නැද්ද? නේද? අනුන් කෙරෙහි උපදින්නා වූ ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, කෙටියෙන් කියනවා නම් සත්පුද්ගල සංඥාව පවා තමන්ට ලෝභය ඇති කරනවා අන්න ඒ රත්යන් වලින් අත මිදලා කයෙහි යථාභූත ස්වરૂපයෙන් වාසය කරන්න ගත්තාම භාවනාවකදී තමන්ට සිහිය පුදුනහම ඉස්සරහට ඇවිදලා ආපසු වෙන වෙලාවේදී පවා ඒ කියන්නේ ඉදිරියට යදීමේදී ආපසු යීමේදී කියන්නේ කියන්නේ ඇවිදිද්දී ඉදිරිය බැලීමේදී ආපසු බැලීමේදී පවා කීවරේ දරාගද්දී නැත්නම් අඳුමක් අඳගනිත් මේ අත්වන ඊළඟට රස නිදිද්දී හපද්දී රස දෙයක් කඩාගනිද්දී ඒ වගේ ඒ වගේ දේවල් වලදී පවා ශරීර කෘත්‍යයන් කරන වෙලාවේදී පවා ඇවිදිනකොට ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට කියන ඉරියව් හතරේදී නිස්සද්දව ඉන්නකොට කතා කරනකොට නිදුමරනකොට ආදී හැම ඉරියව්වකදීම මේ ජීවිතේ ඒ සිහියෙන් ඉන්න ඕනේ. කය පිළිකුල් කියන සිහිය උපදවා ගන්න ඒ සිහියෙන් ඉන්න ඕනේ. ආන්ගේ ඒ සිහියෙන් අපි සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට භාවනාවක ඉඳගන්නකොට මොකද වෙන්නේ? භාවනාව තවත් විපුල ඵල ප්‍රයෝජන ලැබෙන තත්ත්වයටපත් වෙනවා. මේ වගේ ප්‍රතිපත්තියකට මේ වගේ ස්වභාවයකට අපේ හිත කවදා හරි පත් කරගන්න ඕනේ. ඇයි ගෞරවනීය ස්වාමින්වහන්සේලා සමාජයෙන් ඈත් වෙලා කැලෑබද ප්‍රදේශවලට ගිහිල්ලා භාවනාවෙන්ම ජීවිතය ගත කරමින් කිසිදු කෙලෙස් ධර්මයක් උපදින්න නොදී උත්තර වීර්යයක් ගන්න ඇයි? ඒ පිළිවෙත තුලින් උපදින්නා වූ මහා ප්‍රීතිය නැත්නම් ඒ සිහියම වාසය කරන්න අවශ්‍ය හින්දා. ඉතින් ඒක හින්දා මේවා හරිම වටින දේවල් එදා තිබුණ ආකාරයටම අපි කවදා හරි දවසක කල්පනා කරන්න ඉතින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට හාත්පසින්ම හිත ආරක්ෂා කරගන්න ඕන අකුසල මාත්‍රය අපි ආපහු ආපස්සට දෙන්නේ නැහැ. හාත්පසින්ම හිත ආරක්ෂා කරගෙන කටයුතු කරන්න නම් සාමාන්‍ය ජීවිතයේදී භාවනාවකට තමන් කරගෙන යන භාවනාවක් කියනවා අපිට අසුභ භාවනාව. නැත්නම් අනාත්ම සංඥාව. නැත්නම් අනිත්‍ය සංඥාව. මේ මොකක් හරි භාවනාවකින් තමන්ට සිහිය උපදින අනාත්ම සංඥාව වර්ධන කෙනාට තමන්ගේ දරුවා දකිද්දී තමන්ගේ දරුවා දකිද්දී උපදින අදහස තමයි මේක මෙතන තියෙන මේ නාම රූප પરම්පරාව මගේ වශයෙන්ට ගන්න බෑ. මගේ වශයෙන් පැත්තක තියෙද්දී ඒක දරුවටවත් බෑ දරුවාගේ වශයෙන්ට ගන්න. ඒකට ඒක එක්තරා ක්‍රියාවලියක්. ඒක අවුව වගේ, රැස්ත වගේ, හුළඟ වගේ ඒ අදාළ හේතු අනුව සකස් වෙන තේයක් තමයි දරුවක් කියලා කියන්නේ. ආන්ගේ සංඥාව උපදවා ගන්න පුළුවන් භාවනාව කරද්දී. එතකොට අනාත්ම සංඥාව වඩන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රුක්ක මූලගතෝවා, අරඤ්‍යගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, ඉතිපරිසංචික්කති කියලාම තියෙනවා ඉතින්. හරිද? චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධාන අනත්තා ඔය විදිහට තියෙනවා මම මේ රුක්ක මූල අරඤ්‍ය ශුඤ්ඤාගාරවල කියලා මොකද දැන් කරන්නේ? මේ දැන් අපේ අත්තු කියන්නේ භාවනා කරන්න ඕනේ නැහැ කියලා. නේද? එතනට ගිහලා මොකද දන්නේ නැහැ. එන දුක්ඛ මූල මොකටද දන්නේ? විඤ්ඤාගාර මොකටද දන්නේ? එතකොට එහෙම කරනකොට තමයි පින්නත් මේ නාම රූප පරම්පරාව පිළිබඳව සිහිය උපදින්නේ. මං කිව්ව ඉස්සර නුවණ උපදින්නේ. ඒ නුවණත් එක්කම මෙච්චර කල් මම මේක ගැන මෙහෙම හිතාගෙන හිටියේ කියලා සිහිය උපදිනවා. ආනාපානය කරන එක්කෙනාට තමන් ගැන, අනුන් ගැන මෙහෙම කයක් නම් නැතය, ආනාපාන කයක් නැත්නම් හුස්ම කයක් නම් ඇතය කියලා දැක්මක් උපදිනවා. නාම රූප පරිච්ඡේද කරගන්න අයට මේ ලෝකයේ බල්ලෙක් බල්ලෙක් පවා දකිනකොට නාම රූප වෙන් වෙලා දැනෙන ස්වභාවය භාවනාවකදී සිහිය උපදිනවා. දෙයනේ මං හිතාන් හිටියේ මං හිතාන් හිටියේ මේ දෙක එකක් කියලා මේ මෙතන බලන්නකෝ මේ කය කාය පෙරහැරක් නේද? කය කියන සන්තතියක් සිත් කියන සන්තතියක් දෙපැත්තට දෙපැත්තේ තියෙන සන්තති දෙකක් එකට එකතු කරලා තමයි මේ ශරීරයක් කියලා අපි මේ කෙනෙක් පුද්ගලයෙක් කියලා ගත්තේ කියලා ඔන්න සිහිය උපදිනවා. තවත් කාලයක් යනකොට මේ නාම රූප පරම්පරාව බිනි බිනි යන එකක් බව සිහිය උපදිනවා. ඇති වෙනවා නැති වෙනවා කියන සිහිය උපදිනවා. විඳි විඳි යනවා කියන සිහිය උපදිනවා. ඒවා ඔක්කොම මේ සංස්කාරයන් නැති වෙනවා කියන නුවණ සිහිය උපදිනවා. ඊළඟට ඒ වගේ ඒ පිළිබඳ මේ සංස්කාරයන් පිළිබඳ බය බය උපදිනවා. මේක පිළිබඳ කලකිරීම උපදිනවා. මේ සංස්කාරයෙන් කිසිම පිළිසරණක් නැහැ කියන නුවණ උපදිනවා. ওই විදිහට මේවායින් අත මිදෙන්න ඕනේ. මේකෙන් මේ සංස්කාර පොදියෙන් අත මිදෙන්න ඕනේ කියලා හැම වෙලේම දැනෙන විදිහට අපිට නුවණක් උපදිනවා. ඒ නුවණ පිළිබඳ සිහිය පවත් ගන්න ඕනේ. ඔය විදිහට පියවරෙන් පියවර පියවරෙන් පියවර කිසිම විදිහකින් හිතකට අකුසලයක් එන්න නොදී. මේක පවත් ගන්න ඕනේ. හැම ඉරියව්වකදීම ආන් එතකොට කියනවා මේ භාවනාවට එක ගෝචර වෙනවාය කියලා. ඒකට කියනවා ගෝචර සම්පජානනය කියලා. ගෝචර සම්පජානනය කියලා කියනවා. ඒ කියන්නේ නුවණට හේතු වෙන සම්පජානනය. හරි. එතකොට මේ தත්ත්වයට අපි කවදා හරි පත් වෙන්න ඕනේ. හැමදාම බත් කකා හිටියා. නේද? හැමදාම බල බල හිටියා. හැමදාම අහා හිටියා. ඉතින් ඔය බණ ටික දැන් මම මේ කියනකොටමත් හිතෙනවා. ඈත තමයි අප්පා කියන්නේ. ඉතින් හැමදාම එකම වගේ ජීවිතයක් මම ගත කරන්නේ. මේ දේ වේලාවට හිතනවා. මේක ඉවර වෙච්ච ගමන් මොකද වෙන්නේ? පානින්න තියෙනවා ලොකු පැණින් වගේක්. මේ ඈ වේගයෙන් දුවන්න තියෙනවා. රාජකාරී ටික තියෙනවා. මම සාමාන්‍යයෙන් අවුරුදු 6 විතර අයගෙන් අහනවා කොහොමද? අපිට හරියට වැඩ මට අම්මත් කියලා තියන්නේ තාත්තත් කියලා තියන්නේ මට 37 පාස් කරගන්න තියෙනවා අරවා තියෙනවා මේවා තියෙනවා පන්තියට යන්න තියෙනවා මේවා තියෙනවා කියලා එයා පොඩි කාලේ ළම හරියට වැඩ. සාමාන්‍ය පෙළ වයස දක්වා අයගෙන් සරින් සරේ අහපුවම එයාලට හරියට වැඩ. ඉන්සස් පෙළට ඊටත් වඩා වැඩි වැඩ. විශ්වවිද්‍යාලයට ඊටත් වැඩි වැඩ. රස්සා කරන අයට ඊටත් වැඩි වැඩ. පරස්පා කරන අයට ඊටත් වැඩි වැඩි. ඒකවල අවුරුදු එහෙ එහෙම ඉතින් ඒ දැන් ඒ වැඩනේ හා 70 80 විතර අයගෙන තහනවා අපි වෙලාවට. එයාලත් කියන්නේ ඒක. අපිට හරියට වැඩ. අපිට හරියට වැඩ. මොකද කරන්නේ? කවදාවත් දන්නේ ඉවර වෙන්නේ. මැරුණාම. මැරුණාම ඉවර වෙනවා නම් අපිත් වැඩ කරනවා. මැරුණාත් ඉවර නෑ ඊට පස්සේ දින ගොම බෝල කරකවන්න තියෙනවා. <laughs> නේද? කරත් අදින්න තියෙනවා. ඊට පස්සෙත් හරියට වැඩ. කුරුඹියට පවා හරියට වැඩ නේද? ආහාර ඇදගෙන යන දැකලා තියෙනව නේද? එකතු වෙන මහා කලබලේ භූමින්ටත් කලබලයි. මිනිසුන්ටත් කලබලයි. මොන ආහාරවල කලබලයක් දුවන්නේ. කට්ටියම කලබලෙන් ඉන්නේ. කඩි පුදුම කලබලයක්. නේද? මාත් හරි කලබලයි. මොකද මේ කලබලේ අකුසලය අකුසලය නේ ලෝභ දේශ මොහ කලබලේ තමයි ඔය තියෙන්නේ. ඇතුලේ උපදින ලෝභ දේශ මොහින්ද ඒවා සංතරපණය කරගන්න තියෙන කලබලේ කවුරුත් ගනී කියලා තියෙන කලබලේ වෙන කොහෙටවත් යයි කියන කලබලේ කොහොමත් අන්තිමට කලබලේ. කට්ටියම කලබලයි. ඉතින් මේ தත්යෙන් අත මිදලා සාන්තව මේ සංස්කාරයෙන් ගැලවිලා මේක මට අයිති නැති දෙයක් කියලා කවදා හරි එක ශනයක සියලු සංස්කාරයන්ගෙන් තමන්ගේ හිත අතමුදවා ගන්න අවශ්‍ය කරන විදර්ශනාව වැඩෙන්න වෙනවා අපේ. ඉතින් කවදා හරි ඒක කරන්න එපා. ඒක දැම්ම කරලා දාපුවා මොකද? ජීවිතේ මේ සඳහා සැලසුමක් එහෙම තියෙනවද දන්නේ විදර්ශනාව සඳහා සැලසුම් කරලා තියෙනවා පෙන්ෂන් එක නම් සැලසුම් කරා වයසට ගියාම සලකන්න කට්ටිය හොයාගන්න සැලසුම් කරා. ඉන්න දැනත් සැලසුම් කරා. නේද? ඒවනම් ඔක්කොම සැලසුම් කරලා තියෙන්නේ. ඔක්කොම සැලසුම් කරා. හැබැයි හිත අකුසලයෙන් ගලවා ගන්න එක පිළිබඳ සැලසුම් හැදුවේ නෑ. ඒ පිළිබඳ සිහියක් නෑ. වුමනාවකුත් නෑ. ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේක මෙහෙම හරියන්නේ නෑ. මහා උතුම් தත්වයකට තමන්ගේ මගේ సంతානෙ පත් කරගන්න අවශ්‍ය කරන සියලු දේ සාම තියනවද නැද්ද? ධර්මයේ සාම තියනවද නැද්ද? ඉතින් එහෙනම් මේ தත්තෙට මාවපත් වෙන්න ඕනේ මේ தත්තෙට මාවපත් වෙන්න ඕනේ ඒ தත්ත්වෙ කොච්චර එහාට ගිය தත්ත්වයක්ද මේ මානසිකාරයමයි මේ වගේ මානසිකාරයක් ඇතුවමයි දාරුචර්ය දරුන් වහන්සේ ඉපදුනේ අපි වගේ මානසිකාරයක් ඇතුවමයි සරියුත් හාමුදුරුවෝ ඉපදුනේ බෝසත්යන් වහන්සේ ඉපදුනේ නේද ඒ සියලු දෙනා බත් කාලා අම්මා තාත්තා ළඟ හැදිලා මේ වගේම සිතුවිලි ඇති කරගෙන බොහෝ දෙනා විවාහ වෙලා ධර්මල්ලොත් හදලා නමුත් අවසාන භාගය වෙනකොට ඒවායින් අයින් වුණා මේකම නෑ දරුවෝ ඉවරනකොට මුණු පුරාලා ගත්තා නේද එක එක එක එක වල්ලගෙන අපේ අම්මේ තියෙන රණ්ඩුව බලන්නකෝ නේද පුදුම ලැජ්ජාවක් ඇති වෙන්න ඕන ගෙවල් වල රණ්ඩු වෙන අය නම් බෞද්ධයෝ රණ්ඩු වෙන්න බෑ මොකද මේ රණ්ඩු මොනවා බෙදා ගන්න රණ්ඩු වෙනවද දන්නේ මැරෙනකොට අරය යන දේවල් මැරෙනකොට අරය යන දේවල් නම් කමන්නේ නැහැ රණ්ඩු වුණාට අසියෙම්ම ජීවත් වෙනවා පොඩ්ඩක් තන් අනුන්ට ගරහනවා ඉරිසියා කරනවා ක්‍රෝධ කරනවා වෛර කරනවා අනුන් පද කියනවා අරවා මගේ වල්ල ගණ්ඩාවා කියනවා හරියයි හා බලමුකෝ කියනවා හ්ම් ඉතින් මේ ඔක්කොමත් එක්ක රණ්ඩුව පොරේ මේ මල පොරේ ඉඳ ප්‍රෙෂර් එකත් වැඩි වෙලාද <laughs> ඈ ශරීරයත් අසනීප වෙන්න ඇවිල්ලා හ්ම් ඔක්කොම අනිත් පැත්ත හැරිලා ඔන්න ඔය පොරෙන් අයින් වෙලා කවදද අපේ නිදහසේ ඉන්නේ එක දවසක් මේ ජීවිතේ හ්ම් නිදහසේ ඉන්න එක දවසක් කොහෙද ඉතින් නිරාදේ ඉන්නේ හුස්ම ඇදලා අතාරින්න තියෙන පොඩ්ඩක් මට වෙච්ච දේ මට වෙන්න තියෙන දේ <laughs> නෑ හැමෝම ඉන්නේ මුකුත් හම්බුන්නේ නෑ මට මං කැමති විදිහට හම්බුන්නේ නෑ වගේ ඉන්නේ. ඒකට මේ තියෙන වැරදීම නිවැරදි කරගෙන පින්නත් නේ ලෝකේ කරකින්දෙන් මං නිස්සලව ඉන්නවාය. ලෝකේ වෙනස් වෙනාට මගේ හිත සසල සසල වෙන්නේ නැත. කියන தත්ත්වය තමන්ගේ సంతානය කලින්ම සකස් කරගන්න ඕනේ හරියට. ඉතින් ඒ සඳහා අපි භාවනා කරන්න ඕනේ. භාවනාවෙන් අනාත්ම සංඥා, අනිත්‍ය සංඥා ආදී දැනගෙන ඒවාට ගෝචර වෙන විදිහට හැම නිමේෂයක්ම ගත කරන්න ඕනේ. එතකොට ඒ වාට ගෝචර වෙන විදිහට හැම නිමේෂයක්ම ගත කරපුවාම ඒ කියන්නේ භාවනාවේදී ලැබුණා වූ යම් සිහියක් නුවණක් තියනවාද ඒ නුවණ හැම වෙලෙම පාවිච්චියට ගනිමින් හැම වෙලෙම ඒ නුවණ අපේ තුලින් ඇති වෙන විදිහට අපේ මානසිකාරය සකස් කර ගනිමින් අපි මොකද කරන්න ඕනේ මේ ධර්මය තුල Tamange මනස මාත්‍යයක්වත් කෙලෙස් උපදින්නේ නැති විදිහට සකස් කර ගන්න ඕනේ ඉතින් දැන් මොකද කරන්න ඕනේ කියලා කල්පනා කරන්න දැන් ඒක ඔකොම කියයි හාමුදුරනම් කියන්නේ මේකට මොකද කරන්නේ? පළවෙනියෙන් සිල් රකින්න ඕනේ. හරි. සිල් රකින්නකොට අපේ සිහිය වැඩි වෙනවා, නුවණ වැඩි වෙනවා, වීරිය වැඩි වෙනවා, ඉවසීම වැඩි වෙනවා, අදිස්ථාන වෙනවා. අපි ඒක සීල විසුද්ධි කොටසේදී කතා කරා. හරි සීල විසුද්ධි කොටසේදී කතා කරනවා. හරි. ඊට අමතරව අපි ඊට කලිනුත් ධර්ම දේශනා මාලාව ආරම්භ කරනකොට කිව්වා. ඊළඟට අපි හොඳට සමාධිය ඇති කරගන්න ඕනේ. චිත්ත සමාධිය ඇති කරගන්න සතර කමටහන වඩන්න ඕනේ. හරි. සතර කමඨහන වඩමින් ඒ මොකද උනන්දුව තියෙන්න ඕනේ මම මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු උත්කෘෂ්ඨ මානසික தත්වයකට ලං වෙන්නයි යන්නේ මහා උතුම් தත්වයකට පත් වෙන්න ඕනේ කියලා ඒකට යම් කාලයක් අරගෙන බෞද්ධ ඇත්තන්ට ඇත්තමයි මන්නම් කියන්නේ ජීවිතයේ එක කොටසක් වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ජීවිතයේ එක කොටසක් වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මගේ මේ ජීවිතය දැන් බලන්නකො අවුරුදු කීයක් ගෙවලාද? අවුරුදු කීයද දැන් ජීවිතේට? එක එක නට එක එක වයස. එක අවුරුද්දක් මං කියන්නේ. එක මාසයක් කර්ම ගන්න. මම මේ ඔක්කොගෙම අයින් වෙලා ඔක්කොගෙම අයින් වෙලා එනකොට ඉතුරු වෙලා තියෙන දේක් බාර අර ගන්නවා කියලා හිතාගෙන කොහේ හරි තැනකට ගිහිල්ලා නිදහසේ ටිකක් හිටියොත් හොඳ නැහැ. මොකද කියන්නේ? කවදා හරි මැරෙන්න ඉන්න අපි. ඉතින් කවදා හරි දවසක මේක කරන්න ඕනේ කියලා සැලසුම් කරන්න වැඩි කල් දාන්න එපා. මොකද දැක්කනේ මීතරු මුල්ල දැක්කනේ දැන් මාතර නේද? ඒවත් එක්ක අපිට මේ තියෙන ගැටලු කාර්යී තත්ත්වනොත් එක්ක බොහොම භයානක තත්ත්වයක් තියෙන මේ ජීවිතේ කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. ඒකින්ද තමන්ගේ ජීවිතේ ඉක්මනින් සැලසුම් කරන්න යම් කිසි කොටසක් මේ නරාවලෙන් අත මිදෙන්න නේද කටයුතු කරන්න ඕනේ. හැමදාම ඔහේ ඔහේ ඔහේ මොන උදේ නැගිටිනවා කාත් එක්ක හරි කතා කරනවා නේද අපේ බලන්න කොහොම ප්‍රවෘත්ති ටික බලනවා රටේ මිනිස්සුන්ට බයිනවා ටිකක් නේද රත් කරගන්නවා ටිකක් ඒකෙන් රත් කරගන්නවා ඊළඟට උයන්ඩ යනවා උයන්ඩ යනකොට රත් වෙනවා ගින්දර රත් වෙනවා හිතත් රත් වෙනවා නේද ඊට පස්සේ කට්ටියගේ වැඩ දැක්කහම ගෙදර කට්ටියගේ වැඩ දැක්කහම හිතත් වැඩි රත් වෙනවා ඉතින් බෙදන්න ගියාම හිතත් වැඩි යහපන් ඉතින් ওই විදිහට හැම වෙලේම රත් වේවි රත් වේවි රත් වේවි මුළු දවස් ගණන් ඉන්නවා ඉතින් මේ වයින් අත මෙදිලා එක පොඩි කාලයක් හරි තමන් සැනසීමෙන් හිතා සැනසීමෙන් සුවදායක හරි හරි පැවිද්දෙක් වගේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් උපදෙස් ටිකක් අරගෙන ඔය තියෙන පීඩනකාරී තත්ත්වයන් ගෙන් අයින් වෙලා ටිකක් නිදහස් මානසිකත්වයක් ඇති කරගන්න කැමති නැද්ද? අප්පෝ බෑ අපි නම් ඕවට කැමති නෑ. නේද? එහෙම එහෙම නෙවෙයි ඒක කරගන්නම ඕනේ කොහොම හරි යම් ප්‍රමාණයකට හරි කරගන්න ඕනේ නැත්නම් අපරාධේ අහක තියෙන දේවල් ගැන හිත හිත පීඩාවෙන් ඉන්නවා ඉතින් ඒකට ඒ ඒ ගැඹුරු මානසික තත්ත්වයට Taman ළඟා වෙන්න ක්‍රමානුකූල පුහුණුව අකණ්ඩව සිල් රැකලා අකණ්ඩව උත්සාහ කරලා කලින් අපි කතා කරා වගේ සාර්ථක සම්පජානනයෙන් යුක්තව වාසය කරලා අසම්මෝහ සම්පජානය දක්වා යාම සඳහා හැම වෙලෙම හැම වෙලෙම තමන්ගේ හිත බ්‍රහ්මචාරී තමන්ගේ ජීවිතය සාර්ථක වෙන විදිහට සිහියෙන් කටයුතු කරලා ඊළඟට නිවන් අරමුණු කරගෙන යන කටයුතු නිවැරදිවම ඒ සඳහාම හේතු වෙන විදිහට කොයි විදිහකින් හරි මම නිවන් දකින්නවාය කියලා භවයෙන් භවයේ භවයෙන් භවයේ නිවනට යොමු වෙන විදිහටම තමන්ගේ බ්‍රහ්මචාරී ජීවිතය නැත්නම් නිවන් මඟ ඇහි වෙන්නේ නැති විදිහට සිහියෙන් කටයුතු කරන කෙනෙකුට දැන් ඔන්න පුළුවන්කම තියෙනවා මේ ගෝචර සම්පජාන්නේ කියන මට්ටමට එන්න එතෙන්ට ආවා කියන්නේ මොකක්ද අපි මේ අද කතා කරන තමන් කරන භාවනාවෙන් උපදින්නා වූ නුවණ පිළිබඳ සිහිය හැම නිමේෂයකම තියෙන විදිහට හදාගන්න පුළුවන් මේක හදාගන්නේ කොහොමද බලන්න යම් සිහියක් හැම මොහොතකම වාගේ ඇතිවන්න නම් මොකද කරන්න ඕනේ කියලා කල්පනා කරන්න මම මේකට හැමදාම කියන උදාහරණයක් තියෙනවා අපිට මේ සඳහා අවශ්‍ය කරන උපකරණය තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ගෝචර සම්පජාන්නේ යුතු ඉන්න කියලානේ. ඒත් ඒ ඒ එහෙම ඉන්න පුළුවන් தත්තට පත් කරන්න පුළුවන් උපකරණයක් තියෙනවා අපිට මනස කියලා. මේ බලන්න ඔය කියන්නේ දැන් අපි හිතමුකෝ භාවනාවකින් අපි දැනගත්තා මේ සියලු සංස්කාරයන් අනාත්මයි කියලා. කියන්නේ මට ඕන හැටියට තියාගන්න බෑ කියලා. එතකොට තමන්ගේ දරුවා ගැන සංස්කාරයක්ද නැද්ද? සැකසීමක්. එතකොට ඒවා මට ඕන විදිහට සැකස් වෙන්නේ නැති බව වුණ අපි දැනගත්තා. දැන් හැමදේම මේ සිහියෙන් ඉඳ හදන්න. ඒක පුළුවන් වෙයිද දන්නේ නැහැ. භාවනා වෙලාවේදී නම් පුළුවන්. අනිත් වෙලාවට පුළුවන් දන්නේ නැහැ. ඒක කරනවා නෙවෙයි කෙරෙන தත්වයකට පත් කරගන්න ඕනේ. දැන් කෙනෙක්ව දැකලා කෙනෙක් කෙරෙහි යම්කිසි ලබදියාවක් ආදරයක් ඇති වුණා කියන්නේ. එහෙම ඇති වුණාට පස්සේ නැවත නැවත අපි කරන්නේ ඒ තැනත්තා හෝ තැනැත්තිය ගැන නැවත නැවත නැවත නැවත ආදරෙන් මෙනෙහි කරනවා නේද නැවත නැවත ආදරෙන් මෙනෙහි කරනවා නැවත නැවත ආදරෙන් මෙනෙහි කරනවා මෙනෙහි කරන වාරයක් වාරයක් වාරයක් ගානේ ආදරය අඩු වෙනවද වැඩි වෙනවද අන්න ඒ ආදරය වැඩි වෙලා ප්‍රබල ආදරයක් අපි කියන ප්‍රබල ආදරයක් ඉපදිලා දැන් කියලා ආන් එහෙම වෙච්ච කාලෙක මතක් වෙන්නේ නැති වෙලාවක් නැති තරම් නේද එහෙම නේද අපේ මනසේ හැටි මතක් වෙන්නේ නැති වෙලාවක් නැති තරම් අපි ඔක්කොම කියන ඔක්කොමලා කියන ඔව් කියලා. ඉතින් අපේ මානසිකාරයේ කියන මේ මේ මානසයේ තියෙන ක්‍රියාවලියක්. නේද? හැඟීමක් ප්‍රබල වුණොත් හැඟීමක් ප්‍රබල වුණොත් ඒක හැම වෙලේම හැම වෙලේම මතක් වෙනවා. ආන් ඒක ගැන නම් සමහර කට්ටියගේ මට අත්දැකීමක් වෙනවා අභික්කන්තේ පටික්කන් සම්පදානකාරී නෙවෙයි. <laughs> නේද මම ඉස්සරහ බලනකොටත් මතක් වෙනවා, පිටිපස්ස බලනකොටත් මතක් වෙනවා, ඇඳුම කඳින්න ගියත් මතක් වෙනවා, කාණ්ඩ ගියත් මතක් වෙනවා, බොණ්ඩ ගියත් මතක් වෙනවා. හ්ම්, ඔව්ද නැද්ද? ආන් එහෙනම් අපිට ලොකු තනසීමක් ඇති වෙන්න ඕනේ ඒකත් එක්ක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් වැඩපිළිවෙලක් තියෙනවා භාවිතා කරන්න කියලා. හරිද? කාට හරි කියනවා පරිගණකයක තියෙන මෘදුකාංගයක් භාවිතා කරන්න කියලා කවුරු හරි. ඉතින් පරිගණකයකුත් නැත්නම් කොහොමද ඒක කරන්නේ? නේද? අපි ඉගෙන ගන්න ගිය මොකක් හරි අධ්‍යාපන ලැබෙන ආයතනයක ඔයාලා මෙන්න මේක පරිගණකයෙන් මෙන්න මේ දේ කරගෙනද කියලා. දැන් මට ගෙදර ඇවිල්ලා හරි වැඩේ වෙන්නේ. පරිගණකයක් නැත්නම් ඒක හරියනවද? බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා සම්පජානකාරීව ඉන්න කියලා. හරිද? ඒකට ඒකට අවශ්‍ය කරන මනසක් නැත්තම් හරියනවද? එහෙනම් දැන් තේරෙනවා පරිගණකය තියෙනවා. නේද? ඒක පාවිච්චි කරලා තියෙන හැමෝම වෙන වෙන වැඩ වගේකට. ආදරය වගේ දේවල් වල තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒක ඒකට ඉඳලා හැම වෙලේම අභිකන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ හැම වෙලේම ඉඳලා ආදරෙන් ඉඳලා. අඩුවක් නැතුව ඉඳලා. ඉතින් අන්න එහෙනම් එදා ඒක උනේ දැක්ක දවසේ නෙවෙයි දැක්ක දවසේ ඉඳලා නෙවෙයි මෙනෙහි කළා මෙනෙහි කළා වැඩි වුණාට පස්සේ. ඒ වගේ තමන් භාවනාවකින් ඇති කරගන්නා වූ යම් නුවණක් පිළිබඳ සිහියක් භාවනාවකින් ඉපදුනාද කෙටියෙන් කියනවා නම් අපි පිළිදෙම පිළිකුල් කියලා. පිළිකුල් මේ ශරීරයම මේ මුළු ශරීරයම පිළිකුල් අන් අයගේ ශරීරත් පිළිකුල් කියලා අසුභ භාවනාව කරන කෙනෙකුට සිහියක් ඉපදුනා. නුවණක් සහ සිහියක් ඉපදුනා. දැන් මේ ඉපදුනහම ඒ නුවණක් උපදිනවා සිහියක් උපදිනවා කියන්නේ හැඟීමක්. දැන් මොකද කරන්නේ? ඒක නැවත මෙනෙහි කර කර නැවත මෙනෙහි කර කර නැවත මෙනෙහි කර කර ඒ හැඟීම මොකද කරන්න ඕනේ? ප්‍රබල කරගන්න ඕනේ. භාවනා කරමින් ප්‍රබල කරගන්නවා. ප්‍රබල කරගන්න. ඉතින් කරලා මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ප්‍රබල කරගන්න. ආන් එහෙම ප්‍රබල කරගත්තාම මොකද වෙන්නේ? රූපයක් දකින වාරයක් ගානේ ඒ සිහිය තියෙන්න පටන් ගන්නවා. ඒ හැඟීම තියෙන්න පටන් ගන්නවා. දැන් තේරෙනවද ඉස්සෙල්ලා අර විදිහට එහෙනම් මෙනෙහි කර කර මෙනෙහි කර කර නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්නේ? ඒ හැඟීම පවතින විදිහට සකස් කර ගන්නවා. එතකොට ඒක කොච්චර පවතින්න ඕනද කියනවනම් ඇවිදිනකොට කතා කරනකොට ශරීර කෘත්‍යයන් කරනකොට නිදිනකොට නැගිටිනකොට හැම ඉරියව්වකදීම මාත්‍රයක්වත් ඒ කුසල අරමුණ නැති වෙන්නේ නැති වෙන්නේ ඒක පවතින්න ඕනේ. හරිද? කුසල අරමුණ නැති වෙන්න තියෙන එක පවතිනවා. ඉතින් ඒ විදිහට හදන්න පුළුවන් ද බැයිද අපේ මනස? පුළුවන් ද බැයිද? පුළුවන් කියලා කියනවා ඕන. මං කියන හින්දා අපි කියන්නේ. නෑ. ඉතින් මන්නේ දැන් කිව්වේ. ආ, වහන්සේ කියන හින්දා නෙවෙයි. මම මේක කරන්න පුළුවන්මයි කියන්නේ කාගේ දිහා බලලාද? මගේ දිහා බලලා. මගේ ක්‍රියාකාරීත්වය දිහා බලලා. එහෙනම් අන්න එහෙම කරොත් හ්ම් භාවනාවකින් 100ක් උපදවාගෙන ආන්ගේ 100 හැම ඉරියව්වකදීම පවතින විදිහට හදාගත්තොත් අකුසල් වලට ඉඩක් තියෙද? නෑ. නේද? තියෙන උපාදාන අයින් වෙනවා අලුත් උපාදාන ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක කරන්න පුළුවන් දෙයක්. මේක කරන්න පුළුවන් දෙයක්. ඒකට කියනවා ගෝචර සම්පදාන්නේ කියලා. දැනට කොහොමද දන්නේ වැඩේ? දැනට මොකද වැඩේ? කල්පනා කරලා බලන්න ඕන. මගේ දැනට වැඩේ මොකද? මම මේ හිත සංස්කාරයෙන් ගලවා ගැනීම සඳහා මොන හරි කරන කෙනෙක්ද? ඒ සඳහා වෙහෙදෙන කෙනෙක්ද? අඩුම ගානේ පොයට සිල් ගන්නවත් නැහැ මොකක්ද? බෞද්ධත්වෝ පොයට සිල් ගන්නවා නම් හැමදාම වෙසක් එක විතර සෙනඟ වැඩි වෙන දෙයක් නැහැ. ස්ථානවල වෙසක් එකට පුදුම සෙනඟක් ඉන්නේ. පොසොන් එකට නැත. ටිකක් ඉන්නවා. දෙසැම්බර් විතර වෙනකොට හොයාගන්නවත් නැහැ. වෙසක් ඉවර විතරක් මතක් වෙනවා යන්තම්. බෝධිසත්වයන් වහන්සේ හැමදාම ගත කරපු හැම නිමේෂයක්ම මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන අදහස නොතිබ්බ වෙලාවක් නැති තරම් බෝධිසත්ව ජීවිතේ. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාය කියන අදහස අපිට වෙසක් කිට්ටු වෙනකොට විතරක් එනවා යන්තම්. ඒක තමයි අර සිල් ගන්න යන්නේ. 80ෙන්මයි ඉන්නේ. වැඩිපුර ඉන්නේ 80ෙන්. ඒකින්ද පිස්සු වගේ. හරිද? පිස්සු වගේ බුදුහාමුදුරන්ට කේවල් කරනවා දැකලා දැකලා තියෙනවා. කේවල් කරන බුදුරජාණන් වහන්සේත් එක්ක අපි කියලා බෞද්ධයත්. මම මේක සැරින් සැරේ කොහොමවත් මතක් කරනවාමයි මේක මතක් කරන්න ඕනේ. කේවල් කරනවා කියන්නේ මොකක්ද දන්නවද? මහා ලැජ්ජා නැති වැඩක් කරනවා මේ. අපි කාට හරි කණ්ඩ දෙන්න වුණොත් අපේ නිකන් සිංහල ජාතියේ පුරුද්දක් තියෙනවද? මේ මම මේ ඔයාලට උදේ කෑම වේලක් දෙන්න. මෙන්න මේ වැඩ ටික මට කරලා දෙන්න එහෙම කියලා කියන. මහා කැත වැඩක් නේද එහෙම කරනවා නම්. මහා කැත වැඩක්ද නැද්ද? මම කණ්ඩ ටිකක් දෙන්නම්. මේ කණ්ඩ ටික දෙන ටිකට හරියන්න මෙන්න මේ වැඩේ කරලා දෙන්න කියනවා නම් මහා සත්පුරුෂද අසත්පුරුෂද? ජයසීමා බෝධින් වහන්සේ කියලා කියන්නේ මොකද තියෙන්නේ? කාව මතක් කරගන්න. බුදුරජාණන් වහන්සේ කියලා වන්දනා කරගන්නයි තියෙන්නේ. දැන් මේ බුදුහාමුදුරනේ එතකොට. එතෙන්ට ගිහලා මොකද කරන්නේ? අපේ ආකාර සනීප නෑ. මං කිරිබිඩු ටිකක් අරන් එන්නම් වෙලාවක. හොඳ කරලා දෙන්න කියලා කියනවද නැද්ද? බුදුරජාණන් වහන්සේට කියනවා කිරිබිඩු ටිකක් ගෙනත් දෙන්න. හැබැයි තව මාස පහක ගියම හොඳ වුණොත් විතරයි නේද? හොඳ කරලා දුන්නොත් කිරිබිඩු අරන් එනවා. උදේට ලැජ්ජාව කියන එක නෑනේ අත්තමයි නේද මොන සම්පජානකාරීද මේ නිග්‍රහයක් මහා නිග්‍රහයක්ද නැද්ද නේද ඔන්න ජයසිරිමා බෝධින් වහන්සේට බාර වෙනවා කියන එක මොකද්ද එතකොට නේද මට උගමනාවක් වෙන අඩුම ගානේ අපවත් වෙන්න ඉස්සෙල්ලා මේ වැඩේ නවත්තන්න බෞද්ධය තුල මේ වැඩේ නවත්තන්න ඒක නිසා මම මේ බණ දෙකකට තුනකට සැරයක්වත් මේක කියනවා මම ඇයි මේ බෞද්ධත්ව කොහෙද මේ යන්නේ කියලා බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන්න යනවද නැද්ද වෙන එකක් තියා දරුවෝ ඉල්ලන්න යනවා බුදුම ලැජ්ජාවක් ඒක හ්ම් <laughs> ඕන කෙනෙක් කියනවා අර කිව්වලට දරුවෙක් නෑ අතෙන්ට කියලා බාර ගන්න කියනවා මෙහෙමයි එතෙන්ට ගිහිල්ලා බුද්ධානුස්සති භාවනාවක් කරලා සීලය ආවර්ධනය කරලා බොහෝ පින් රැස් කරගත්ත ඒවා මතක් කරලා හරිද කර්මය අයින් වෙන විදිහට වැඩ කරොත් භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියලා කර්මය අයින් වෙන විදිහට වැඩ කරොත් ඒවා වෙන්න තියෙන විදිහට වැඩක් වෙනවා තමන්ගේ කර්මානුරූපව තමන්ට දරුවෙක් නැත්නම් හම්බෙන්න මේකෙම නේ බුදුහාමුදුරන්ට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට අකැප මුදලකුත් අර කොහේ හරි ගැට ගහලා නේද ඈ බුදුරජාණන් වහන්සේට අකැප මුදල එතනින් කියලා පඳුරක් කියලා ඒක ඇඩ්වාන්ස් එකක් දීලා මෙන්න ඇඩ්වාන්ස් එක මම කිරිපිඩු අරන් එනවා. ඈ මේක හොඳ කරලා තියන්න මං එනවා. කැතගම කියන එකේ උපරිමයක් ඒක. ඉතින් එච්චර එහාට ගිය පිරිහිච්ච හිතක් අපිට තියෙනවා නම් අර වගේ භාවනාවක් වර්ධනය වෙයි. ඒනම් මහා ගැඹුරකට යන්න ඉන්න මිනිස්සු කවදා හරි දවසක මේ සියලු කෙලෙස් වලින් අත මිදලා ගොඩාක් ඉදිරියට යන්න ඉන්න මිනිස්සු. ඒකයි අපි බෞද්ධ උනේ. ඒකයි අපේ සංසාර ජීවිතයේ සාර්ථකභාවය හින්දා තමයි අපිට මේ වගේ ජීවිතයක් ලැබුණේ. අන්න ඒ උපරිම ගැඹුරට යන්න තමන් අදිස්ථානයක් ගන්න ඕනේ. හරි මම්මගේ ජීවිතයේ හැම නිමේෂයකම බලන්න පින්නත් නේ නාම රූප පරිච්ඡේද කරගත්ත කෙනෙකුට භාවනාවකදී හරිද? ඒක පිළිබඳ ඉපදිච්ච නුවණ සිහිය බවට පත් කරගන්න ඒ නුවණ ඒ නුවණත් එක්ක උපදින සිහිය මෙතන පුද්ගලයෙක් නෙවෙයි මෙතන නාම රූප පරම්පරා දෙකක් තියෙන්නේ කියලා හරිද වෙන් වෙච්ච වැඩපිළිවෙලක් දෙකට කැඩිච්ච වැඩපිළිවෙලක් තියෙන්නේ කියලා දැනෙච්ච කෙනෙකුට කොතරේ සිහිය පවත් ගන්න ඕනද කියනවා නම් ඒ සිහියට අදාළ නොවන කිසිවක් මේ ලෝකයට නැහැ බල්ලෙක් බල්ලෙක් දැක්කත් ඒක තේරෙනවා එතන චිත්ත පරම්පරාවක් එතන නාම පරම්පරාවක් කියලා. තමන්ගේ දරුවා ආදී දක් ඊළඟට මේ නාම රූප පරම්පරාවේ තියෙන අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණ පිළිබඳ නුවණක් ඉපදිච්ච කෙනෙකුට. අනේ එතන තියෙන්නේ වෙනස් වෙවි කැඩි කැඩි විදි විදි යන එක්තරා සංතතියක් කියන සිහිය නැති වෙලාවක් නැති තරම්. ඒ සිහිය හැම නිමේෂයකම තියෙන විදිහට හදා ගන්නවා. අන්න එහෙම සිහියක් හැම නිමේෂයකම දකින්න දකින්න අහන අහන විඳින විඳින සහ මනසට මොනවා හරි නැගෙන අතීත ඒවා නැගෙන හැම වාරයකම යාට අන්න අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිළිබඳව සිහිය පවතිනවා. ඒ தත්තර අපේ මනස සකස් කරන්න පුළුවන් එහෙම මානසිකාරයක් සකස් කරන්න පුළුවන් தත්ත්වයක් තමයි අපේ තුල තියෙන්නේ. අන්න ඒ ඒ தත්ත්වය අපි හොඳින් තේරුම් අරගෙන මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ தත්ත්වය හදන්න ඕනේ. ඒ தත්ත්වය හදන්න මොකද කරන්න ඕනේ මේ මේ සංස්කාරයන්ගේ තියෙන දුක හොඳට මෙනෙහි කර ගන්න ඕනේ. මේක තියෙන මට අදාළ නැතිකම, නැති දෙයක් අල්ලාගෙන ඉන්න බව, මේකෙන් ගැලවෙන්න යම්කිසි ක්‍රමයක් තියෙන බව ඕනම දෙයක දැන් කොහොල්ල ගුලියක් ඇලුනා නම් ගලවන්න ක්‍රමයක් තියෙනවද නැද්ද? ඒ වගේ මේක ඇලිලා තියෙන්නේ. කොහොල ඇඟුලියක් ඇලුනහම අපි ඒකට ප්‍රසන්නද? අප්‍රසන්නයි. අප්‍රසන්නයි කියලා නිකන් ගැලවෙනවද? අප්‍රසන්නයි කියලාවත් ගැලවෙන්නේ නැහැ. මේ සංස්කාරයේ පිළිකුල්ය කියලා දැනුණා කියලා ඒක ගැලවෙන්නේ නැහැ. මේ සංස්කාරයේ කලකිරුණා කියලා ගැලවෙන්නේ නැහැ. කොහොල් ඇඟුලිය ඇලුනහම ඒකේ ආදීනවය දැක්කොත් නේද ගලවන්න හදන්නේ. කොහොල් ඇඟුලිය බොහොම හොඳයි, බොහොම හොඳයි, බොහොම හොඳයි, සුවයි, මధుරයි කිව්වොත් ඒව තව ගාව ගන්න හොඳට. නේද? ඒ වගේ මේ සංස්කාරයන්හි කලකිරීම ඇති වුණොත් තමයි ගැලවෙන්න අදහස එන්නේ. ඒ එන්නේ සිහිය. කලකිරීම පිළිබඳ සිහිය ඒවා නැවත නැවත නැවත නැවත අති ප්‍රබලව අපේ තුල සකස් වෙන්න ඕනේ සකස් කරගෙන හරියට නිකන් ඒ කියන්නේ කිසිම අකුසල ධර්මයක් Tamange පැත්තට කිසිදු ඉරියව්වකදී එන්නේ නැති විදිහට Tamange මනසිකාරය සකස් කරගන්න ඕනේ. එතකොට අපි කියන හරි යෝනිසු මනසිකාරයක් ඇති වෙලා කියලා. එහෙම සකස් කරගෙන මේ මනස. හරිද? හැම වෙලෙම යාට පණිවිඩය දෙනවා. ඕක එහෙම ඇලෙනව නෙවෙයි, ඕක එහෙම ඇලෙනව නෙවෙයි, ඕක එහෙම ඇලෙනව නෙවෙයි කියලා. එන්න ඒ වගේ ඊටාම ඉහළම තලයකට අපේ මානසිකාරය සකස් කරගත්තාම හැම නිමේෂයකම අදිස්ථාණයෙන් සිහියෙන් නුවණින් වීරයෙන් ගත කරන හැම ඉරියව්වම ගත කරපුවාම ඒක ඊට වඩා එහා ගිය නුවණක් පහළ වෙන්න හේතුවක් වෙනවා. ඒ Tamanට දැනට පහළ වෙලා තියෙන නුවණක් වෙනද ඊට වැඩිය එහා ගිය නුවණක් පහළ වෙන්න හේතුවක් වෙනවා. ඒ ඒක පවත්ව ගන්නකොට ඊට වැඩිය එහා ගිය නුවණක් පහළ වෙන්න හේතුවක් වෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔන්න කෙනෙකුට ඉස්සෙල්ලාම නාම රූප පරිච්ඡේද පිළිබඳව නුවණ ඉපදුනා නම් ඒ පිළිබඳ සිහිය ඉපදුනා නම් ඒක පවත් ගන්න ඕනේ. එතකොට එයාට ඒකේ ඒකේ ඇතිවීම නැතිවීම පිළිබඳ නුවණ උපදිනවා. ඇතිවීම නැතිවීම පිළිබඳ නුවණ උපදගත්ත කෙනා ඒක පවත් ගන්න ඕනේ. හැම ඉරියව්වකදීම ඒ අදහසින් වාසය කරලා ඒක පවත් ගන්න ඕනේ. ඒක පවත්ින විදිහට තමන්ගේ මානසිකාරය සකස් කරන්න ඕනේ. අන්න එතකොට එයාට හැම වෙලේම මේ සංස්කාරය විනිවිදී යනවා කියන නුවණ උපදිනවා. හැම වෙලේම මේ සංස්කාරය විනිවිදී යනවා කියන නුවණ පවත් ගන්නවා. එතකොට එයා සංස්කාරයන් පිළිබඳ බය ඉදීම කියන නුවණ පහළ වෙනවා. බය ඉදීම මේක බය විරුද්ධක් කියලා නුවණ පහළ වෙනවා. ඒ නුවණ පහළ වුණාම ඒ ආය අකුසලයට යට වෙන්න දෙන්නේ නැතුව පවත් ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මේක ආදීනව සහිතයි කියලා නුවණ පහළ වෙනවා. හරි. ඒ නුවණ පවත් ගන්න ඕනේ. ඒ විදිහට තමයි පහළ වෙන පහළ වෙන නුවණ පවත්වා ගනිමින් පවත්වා ගනිමින් ඒ සිහියෙන් ඒ ඒ නුවණට ගෝචර වෙන ආකාරයටම සිහියෙන් කටයුතු කිරීමෙන් ඒ සිහිය පවත්වා ගැනීමෙන් ඊළඟ නුවණකට හේතු වෙනවා. ඒ නුවණත් එක්ක වෙන සිහිය පවත්වා ගැනීමෙන් ඊළඟ නුවණකට හේතු වෙනවා. මේ විදිහට වේදියට ගෝචර සම්පදාන්නේ අසම්මෝහ සම්පදාන්නේ දක්වාම අරගෙන යන්න පුළුවන්. අපේ මනස ලොකු අදහසක් අපිට තියෙන්න ඕනේ. අපේ මානසිකාරය බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ක්‍රියාත්මක වෙන විදිහට මේ මානසිකාරය සකස් කරන්න පුළුවන්. හරිද? මට ඒ වගේ මානසිකාරයක් ලැබිලා තියෙන්නේ කියලා දැනගෙන ඒක සකස් කරගන්න ඕනේ. ඉතින් ඒක කරගන්න ඕනේ. නොකරගෙන ඉඳලා බෑ. අමාරුයි ඉතින්. නේද? ඔය කියනකොටත් අමාරුයි, කරන්නත් අමාරුයි. දැන් ඉතින් කියනකොටම එක්කට වැඩි දෙනෙක් අහගෙන ඉන්න වැඩි දෙනෙක්ගේ තුල මෙන්න මේ වගේ තීරණයක් තියෙනවා. හාමුදුරුවෝ නම් කිව්වේ ඇත්ත ඒ වුණාට ඔන්න ඒ වුණාට කියන වචනේ තියෙනවද නැද්ද? මේ දැන් බලන්න තියෙනවද නැද්ද කියලා. කිව්වේ නම් ඇත්ත ඉතින් ඒ වුණාට ඉතින් අපිට මොකක්ද දන්නේ අපිට. ඒ වුණාට අපිට මේ කියන தත්ත්වෙටපත් වෙන්න බැයිද වැඩ කරන ගමන්. මේ කියන தත්ත්වෙටපත් වෙන්න බැයිද තමන්ගේ සාමාන්‍ය ජීවිතය ගෙවන ගමන්. එහෙනම් මොකද ඒ වුණාට? පටන් ගන්න අපේ හිත කැමති නැහැ. හරිද? ආව වේයෝ මීයෝ ඉබ්බෝ කුකුලෝ නරියෝ වෙලා හරි බල බල ඉන්න තමයි ඕනෙලා තියෙන්නේ. බේර ගන්න කවුරුත් නැහැ කියලා මතක් වෙන්නේ නැහැ. තිරිසංගත සතෙක් වුණොත් එහෙම කර කියා ගන්න දෙයක් නැති වෙන බව මතක් වෙන්නේ නැහැ. හිර වෙනවා කියලා මතක් වෙන්නේ බලන්න පොඩ්ඩකට නේද කාටද කියන්නේ වචනයක්වත් කතා කරන්න බැරි ජීවිතයක් අවුරුදු ගාණක් ගෙවන්න වෙනවා කිසිම අසාධාරණයකට විරුද්ධව පෙනී හිටින්න බෑ හරකෙක් අරන් බලන්න මොන තරම් වද දෙනවද කියලා මිනිස්සු අරගෙන මොකද පඩියක් දීලාද හරියට කණ්ඩ දීලාද? නේද? අර නගුලත් ඇදගෙන යනකොට නේද ගියේ නැත්නම් Tamanට ඕන වේගෙන් මොකද කරන්නේ? දේනවා දීම නේද? ඒත් නැත්නම් වලි ගැල්ලලා කරකවනවා. මොන තරම් දුකක් විඳින්න වෙන කිසිම ඉල්ලීමක් දිනා ගන්න බෑ. ඒකට ඒ වගේ හිර වෙච්ච ජීවිතවලට අපි වැටෙනවා. ඒකින්ද නුවණින් නුවණ පිළිබඳව සිහියෙන් ජීවත් වෙන්න දැඩි අධිෂ්ඨානයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හිර தত্ত্বය මගේ තුල හදා ගැනීමෙන් තොර වෙනස් දැනසීමක් නැති බව දැනගෙන දැඩි නන්දුවක් ඇති කරගන්න පිහිටට සරණට කවුරුවක්වත් නැහැ. Tamange බටහිරට තමන්ගේ සරණට කවුරක්වත් නැති බව මතක තියාගන්න ඕනේ අන්තිම මොහොතේ හරිය. ඉතින් ඒකින්ද හැම කෙනෙක්ම බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය ධර්ම මානසිකත්වය මගේ තුල ඇති කරගන්න ඕනේ කියලා දැඩි අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ. එහෙම කරගෙන කොයි විදියකින් හෝ සැනසීමෙන් ජීවත් වෙන මාර්ගය උපදවා ගන්න ඕනේ. නැත්තම් ඉතින් නේද ඔහේ ඉඳි හැමදාම ඉඳි මූණු වෙල්ලගෙන ඉඳි නේද එපා වෙලා වගේ ඉඳි දේවයන් අයින් වෙලා මේ ජීවිතය සාර්ථක කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල මං හික්මෙනවා ගෝචර සම්පජාන්නේ ඇති කරගන්නවා. ඒ தත්තර යනකම් මම එහාට මගේ මානසිකාරය දියුණු කරගන්නවා. මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සූපත් කරගෙන සියලු දුක් ගෙවන් කොට මම උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛං ශාසනං තිරං රක්ඛං තුදේශනං තිරං රක්ඛං තුමන් පරන්ති